ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් හතලිස් දෙදහසක් ධර්මස්කන්දය සමන්නාගත අභිධර්ම පිටකේ හියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණුකාරණා ඉතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ ප්‍රකීර්ණක කාණ්ඩය තුල විග්‍රහයට ලක්වෙච්ච හේතු ධර්ම පිළිබඳව ඒ වගේම චිත්ත පහළ වෙන අවස්ථාවන් තුල එහිදී ක්‍රියාත්මක වන කෘත්‍ය ධර්මයන් පිළිබඳවත් ඒ වගේම సంతානය තුල සිත් පහළවන මොහොත තුල ඒ පහළවන්නේ ප්‍රසාද මූලික කොටගෙන කියන කාරණා පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ වගේම ඒ ඒ ద్వාරවලට අරමුණු වන ආරම්මණයන් පිළිබඳවත් සාකච්ඡා කළා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දැන් ద్వාර ආකාරයෙන්ම වත්තු කියන කාරණා හයක් පිළිබඳවත් සිහිපත් කරනවා. මෙතන වත්තු කියලා හඳුන්වනකොට දැන් වස්තු හයක් හැටියට පෙන්වන්නේ චක්කුවත්තු, සෝතවත්තු, ගානවත්තු, ජීවහාවත්තු, කායවත්තු සහ හදේවත්තු කියන මේ වස්තු හයක් පෙන්නනවා. මේ වස්තු හය අපේ ద్వාර වශයෙන් ඉගෙනගත්ත මේ ප්‍රසාදයන්ම අරමුණු කරගෙන ප්‍රසාදයන් තුලම විග්‍රහයට ලක්වන කාරණා හයක් වශයෙන් තමයි පෙන්වා දෙන්නේ. ඒ අතරින් දැන් චක්කුද්්වාර හැටියට අපි ඉගෙන ගත්ත මේ චක්කුද්්වාරයේම තමයි චක්කු වස්තුව හැටියටත් විග්‍රහ කරන්නේ. ඒතර එහිදී අපි තේරුම් ගත යුතු කාරණාව වන්නේ දැන් මේ පහලවන්නා වූ වස්තු ආශ්‍රය කරගෙන මේ සිත් බෙදෙන අවස්ථාවන් තුල අපි ඉගෙනගෙන තියෙනවා පංචද්වාරික වශයෙන් පහළවන සිත් කවරක්ද ඒ මොනවද කියන එක. ඒ ඔස්සේ අපි චක්කු විඥානය තුල පහළවන චක්කුද්්වාරික සිත් 46ක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහාද්්වාරික, කායද්්වාරික සිත් 46ක් පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මේ විදිහට මේ අභිධර්ම විග්‍රහය තුල දැන් වස්තු ආශ්‍රය කරගෙන සිත් විග්‍රහ කරනකොට මෙතනදී පෙන්වා දෙනවා ආකාර කීපයකින් සිත් බෙදා දක්වන පිළිවෙතක් පිළිබඳව. එතනින් සමහර සිත් කොටාසයක් තියෙනවා වස්තු ආශ්‍රය කරගෙනම පහළවන සිත්. ඒ වගේම තවත් සිත් කොටාසයක් තියෙනවා වස්තු ආශ්‍රය කරගෙන වගේම වස්තු ආශ්‍රය නොකරගෙන පහළවන සිත් කොටාසයක් පිළිබඳවත්. ඒ වගේම වස්තු ඇසුරු නොකොටම පහළවන සිත් කොටාසයක් පිළිබඳවත් පෙන්වා දෙනවා. උදාහරණ වශයෙන් අපි සිහිපත් කරනකොට දැන් පංචද්වාරික වශයෙන් මේ පහළවන චක්කු විඤ්ඤානාදී සිත් ద్వාරයක් ඇසුරු කොටගෙනමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් චක්කු විඤ්ඤානාදී මේ පංච විඤ්ඤාන සිත් ద్వාරයක් ඇසුරු කොටගෙනම පහළවන සිත්. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදයේ තුල රූපාරම්මණයක් ගැටුනහම ඒ තුල චක්කු විඤ්ඤාන සිතක් පහළ වෙනවා. එතකොට මේ චක්කු විඥානසිත පහළ වෙන්නේ මේ චක්කුද්්වාරය ඇසුරු කරගෙනමයි. චක්කු වස්තුව ඇසුරු කරගෙනමයි. ඒ වගේම දැන් සෝතද්්වාරික සිතක් පහළ වෙනකොට ඒ සෝතද්්වාරික සිත පහළ වෙන්නෙත් මේ සෝත වස්තුව කියන එක ඇසුරු කරගෙනමයි. අන්න ඒ විදිහට මේ ද්විපංච විඥාන හැටියට අපි ඉගෙනගෙන තියෙන සිත් 10ම පහළ වෙන්නේ වස්තුවක් ඇසුරු කොටගෙනමයි. ඊළඟට දැන් හදේ වස්තු ඇසුරු කරගෙන පහළවන සිත් කොටාසයක් තියෙනවා. අපි මීට පෙරත් ඉගෙන ගත්තා දැන් චක්කුද්්වාරික සිත් 46ක් පහළ වෙනවාට ඒ චක්කුද්්වාරික සිත් 46 තුළ මේ චක්කු විඥාන සිත් දෙක පමණයි චක්කු වස්තු ඇසුරු කරගෙන පහළ වෙන්නේ. අනිත් සිත් සියල්ලම පහළ වෙන්නේ හදේ වස්තු ඇසුරු කරගෙනයි. දැන් භවාංග චිත්තය ඒ වගේම පංචද්වාරාවජන චිත්තය ඊළඟට සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන තදාරම්මන මේ හැම සිතක්ම හදේ වස්තු ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. එතකොට චක්කු විඤ්ඤානාදී සිත් පමණයි මේ අනිකොත් ඉන්ද්‍රිය ධර්ම එහෙම නැත්නම් අපි සාකච්ඡා කරපු මේ චක්කු වස්තුව සෝත වස්තුව ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ඊළඟට දැන් පංචද්වාරාවජන සිතයි ඒ වගේම මහා විපාක සිත් 8යි. ඊළඟට පෙන්වා දෙන දැන් රූපවචර සිත් 15යි. ඊළඟට සෝතාපන්න මාර්ග සිතයි. කියන මේ සිත් පහළවන්නේ හදය වස්තු ඇසුරු කරගෙනමයි කියන එකත් අපි සිහිපත් කරගන්නට ඕන කරනවා. ඊළඟට යම් යම් අවස්ථාවන් තුළ පහළවන සිත් පරම්පරාවන් හදේ වස්තුව ඇසුරු කරගෙනත් හදේ වස්තුව ඇසුරු නොකොටගෙනත් පහළවන සිත් කොටාසයන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්තා මහා ක්‍රියාසිත 8ක් පිළිබඳව. මේ මහා ක්‍රියාසිත 8යි ඒ වගේම මහා කුසලසිත 8යි ඊළඟට අරූපවචර කුසලසිත 4යි අරූපවචර ක්‍රියාසිත 4යි ඊළඟට මනෝද්වාරා වජ්ජනයයි ඊළඟ අනතුරුව දැන් සෝතාපන්න මාර්ගසිත හැරුණකොට ඉතිරි ලෝකෝත්තර සිත් 7යි කියන මේ සිත් පහළ වෙනකොට ඒවා ద్వාර සහිත ලෝකයන් තුල පහළ වෙනකොට ద్వාර ඇසුරු කොටගෙනත් ඒ වගේම ద్వාරයන් විද්‍යමාන නොවන ලෝකයන් තුල ద్వාර ඇසුරු නොකොටගෙනත් පහළ වෙනවා කියන එක සිහිපත් කරනවා. ඊළඟට කිසිම ద్వාරයක් ඇසුරු නොකොට පහළ වන සිත් හතරක් තියෙනවා. ඒ තමයි අරූපාවචර විපාක සිත් හතර. මේවා ద్వාර ඇසුරු කිරීමකින් තොරව පවත්නා සිත්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේ ద్వාර සංග්‍රහය තුල ඉගෙන ගන්නට තියෙන එකතරම් ගැටලු සහගත නැහැ. මොකද අපි අර ద్వාර ඉගෙනගෙන තියෙන නිසා මේ වස්තු කියන එක තුල බොහොම කුඩා වෙනසක් තමයි අපිට දකින්නට තියෙන්නේ. ඉන් අනතුරුව අපේ සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්ත වීති පිළිබඳව. දැන් යම්කිසි කෙනෙක්ට චිත්ත වීතීන් පිළිබඳව තත්වාකාර අවබෝධයක් ලබා ගන්නට නම් ඒ කෙනාට අපි දැන් මුලින් ඉඳලම අභිධර්මය ඉගෙන ගන්නකොට ඉගෙනගත්ත මේ සිත් ස්වභාවයන් පිළිබඳව සිහිපත් කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ ඒ ద్వාරවල පහළවන සිත් ඒ වාට අරමුණු වන ආරම්මණයන් පිළිබඳව ඒ වගේම ඒ ඒ ద్వාරයන් තුල පමනක් පහළවන සිත් මොනවද කියන එක පිළිබඳවත් Tamanට අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් දැන් අභිධර්මයේ තුල තේරුම් ගන්නට අපහසු වෙයි සලකන පරිච්ඡේදයක් තමයි මේ චිත්ත වීති පිළිබඳව උගන්වන පරිච්ඡේදය. ඒ හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුරූපීව අපි හැම කෙනෙක්ම අවබෝධ කළ යුතු ප්‍රධාන කාරණාව තමයි මේ සිත පිළිබඳව. දැන් සිත පිළිබඳව තේරුම් ගන්නට තියෙන අපහසුව තමයි දැන් ඒක උදාහරණ වශයෙන් පැහැදිලි කළොත් දැන් අපේ ඇස තුලින් අපේ අනිකුත් රූප දකිනවා. නමුත් ඒ ඇසින්ම ඒ ඇස දැක ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අපේ යම් යම් දැන් පිහියක් හරි ආයුධයක් හරි අරගෙන වෙනත් දේවල් කපනවා කොටනවා. නමුත් ඒ පිහියෙන් ඒකම කොටන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දැන් සිත පිළිබඳව දැක ගන්නට තියෙන උපකරණයත් සිතමයි. ඒතර එක සිතක් පහළ වෙලා අනිත් සිත පහළ වෙනකොට මුලින් පහළ වෙච්ච සිත නිරුද්ධ වෙලා. අන්න ඒ නිසා මේ සිත පිළිබඳව දැනගන්නට ඊ타මාත්ම අපහසුයි කියලා කියනවා. දැන් තවත් විදිහකින් සිහිපත් කරනකොට දැන් මේ මුළු ලෝකයම විග්‍රහයට ලක්වන්නේ සිත තුල කියන එක අපි තේරුම් ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවක් තුලම මේ සිත මූලිකත්වෙහි සලකලා තමයි දේශනාවන් සිදු කරන්නේ. දැන් ඒක අපි හැමෝම දන්න ධම්මපදයේ පළවෙනි ගාථාව තුළ විග්‍රහයට ලක් වෙන්නේත් ඒ කාරණාවමයි. දැන් එතන පෙන්වුවේ මනෝ පුබ්බංගමා ධම්මා මේ හැම ධර්මයකටම මූලික වන්නේ හිත. එතකොට ඒ වගේම සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගෝ කියලා. ඉතින් එතෙන්දී පෙන්වීමේ චිත්තේන නීයති ලෝකෝ. දැන් මේ මුළු ලෝකයාම වසඟයටපත් වෙච්ච එකම දේ සිත කියලා කියනවා. ඒකට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ යම්කිසි දැන් අපි සත්වයා කියලා මේ පනවගෙන තියෙන්නේම සිත් පරපුරකට. දැන් අපි හැම වෙලෙම ඉගෙන ගන්න මේ රූප දැකීම්, ශබ්ද අහන එක, ඊළඟට ගන්ධයන් අරමුණු කරන එක, රසයන් විඳින එක, ස්පර්ශයන් ලබන එක, අරමුණු හිතන එක මේ ඔක්කොම සිත් කොටාසයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් රූප දැකීම් වශයෙන් පහළ වෙන්නේ සිතක්. ශබ්ද ඇසීම වශයෙන් පහළ වෙන්නේ සිතක්. ඊළඟට ගන්ධ සුවඳ ආග්‍රහණය කිරීම වශයෙන් පහළ වෙන්නේ සිතක්. ඒතර අපි අරමුණු හිතනවා, කල්පනා කරනවා කියලා හිතනකොට එතන පහළ වෙන්නේ සිත් පරම්පරාවක්. ඒතර මේ හැමතැනම සිතක් තමයි विद्यमान වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් යම් කෙනෙක් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ සිත නිසා කියලා කියනවා. දිව්‍ය ලෝකයට යන්නේ සිත නිසාමයි. ඊළඟට බ්‍රහ්ම ලෝකයට යන්නේ ඒත් සිත නිසාමයි. අරූපවචර ලෝකවලට යන්නේ ඒත් සිත නිසාමයි. අසඤ්ඤ තත්ත්වයේ උපදින්නේ ඒත් සිත නිසාමයි. ඊළඟට යම් කෙනෙක් තිරිසන් භවයේ උපදින්නේ പ്രേත ලෝකයට යන්නේ ඊළඟට අසුර අපායට යන්නේ නිරයට යන්නේ ඒත් සිත නිසාමයි. ඒ වගේම කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙන්නේ ඊළඟට රහත් ඵලයටපත් වෙන්නේ පසේ බුද්ධත්වයටපත් වන්නේ නැත් ලෝතුරා බුද්ධත්වයට පත්වන්නේ. ඒත් සිත නිසාමයි කියලා දේශනා කරනවා. ඉතින් මෙන්න මේ නිසා මේ සිත පිළිබඳව අපි තේරුම් ගත යුතුම කාරණාවක්. දැන් සාමාන්‍ය ලෝක විවහාරය තුළ අපි සාකච්ඡා කරනවා අපිට නොඑක් ආකාරයේ දුක් ලැබෙනවා කියලා. දැන් කායික මානසික රෝග පීඩා ඇති වෙනවා. ඒතර දැන් අපි සමහරට මේ ලෝකයේ ජීවත් වෙනකොට අපිට පේන්න තියෙන දුක් පිළිබඳව අපි කල්පනා කළොත් දැන් අපිට මේ අප්‍රිය සංප්‍රයෝග දුක ඇති වෙනවා. ඊළඟට ප්‍රිය විප්‍රයෝග දුක ඇති වෙනවා. ඊළඟට කැමති දේවල් නොලැබීම නිසා දුක ලැබෙනවා. ඉතින් ওই විදිහට අප්‍රමාණෝ දුක්ඛයන් හට ගන්නවා. ඊළඟට ඊටත් වඩා තවත් හැම කෙනෙක්ටම පොදු දුක්ඛයන් හැටියට පෙන්වා දෙන මේ ජරාවට පත්වීම, ව්‍යාධියට පත්වීම, මරණයට පත්වීම කියන මේ දුක හැමෝටම පොදුයි. ඒතර මේ තියෙන කවුරුවක්වත් මේ ජරාවෙන් ඊළඟට මේ වයසට යන එකෙන් රෝග පීඩා වැළඳෙන එකෙන් මරණයටපත් වෙන එකෙන් මිදිච්ච පිරිසක් නෙවෙයි. ඒතර මේ හැම දුකක්ම හටගන්න මූලික උනේ ಜಾතිය. ඒතර ಜಾතිය හටගත්ත නිසා තමයි දැන් පටිච්චසමුප්පාදය තුල විග්‍රහයට ලක් කරනකොට මේ ಜಾතිය හට ගැනීම නිසා තමයි ජරාවක් විද්දිමාන වෙන්නේ. ඒ වගේම ව්‍යාධියක් विद्यमान වෙන්නේ. මරණයක් තියෙන්නේ. අප්‍රිය සංප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, කැමති දේවල් නොලැබීම, මේ ස්කන්ධ පංචකය. මේ ඔක්කොම දුක් තියෙන්නේ මේ ජාතිය පහළ වීම නිසා. ඒතර අපේ ජාතිය කියලා හඳුන්වුවේ ඒ ඒ භවයක් තුළ ප්‍රතිසන්දේ සිතේ පහළ වීම තමයි ජාතිය කියලා හඳුන්වුවේ. ඒතර දැන් ප්‍රතිසන්දිය ලැබලා දුන්නේ සිතක්මයි. අන්න එහෙනම් මේ සිත ප්‍රත්‍සන්දි සිත පහළ වීම නිසා තමයි මේ හැම දුක්ඛයක්ම අපිට ලැබුණේ. එහෙනම් අපේ යම් අවස්ථාවක මේ චිත්ත චෛසික ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ තත්වාකාර පැවැත්ම අවබෝධ කරගෙන මේ තුල තියෙන අවිද්‍යාව දුරු කරගත්තොත් අන්න එයා තවදුරටත් මේ තුල මුලාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සිත නිරුද්ධ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන් දැන් මේ పూర్වයෙන් ලැබිච්ච ස්කන්ධයන් තමයි අපි දැන් මේ පරිහරණය කරන්නේ. ඒ කියන්නේ දැන් මේක මේ పూర్ව කර්මයක් අපි මේ විඳින්නේ. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මහණෙනි මේ ඇස කියන්නේ పూర్ව කර්මයක්. මේ කන, නාසය, දිව, කය, මනස මේ ඔක්කොම పూర్ව කර්මයක් කියලා කියනවා. එතකොට අපි ඒ పూర్ව කර්ම හේතුවෙන් ලැබෙච්ච ස්කන්ධයන් තමයි මේ පරිහරණය කරන්නේ. එතකොට ඒ විපාකයන් විඳිනකොට අපි දැනුත් මේ අලුතෙන් සංස්කාර රැස් කරනවා. කුසල් අකුසල් රැස් කරනවා. ඒ තුල නැවතත් විපාකයක් සකස් වෙනවා. ඒ විපාක හේතු කොටගෙන ආයත් භවයක් තුල ප්‍රතිසන්දීන් ලබනවා. එහෙනම් මේ හැම දෙයකම මූලිකත්වය යෙදෙන්නේ අප මේ චිත්තචෛසික ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පැවැත්ම අවබෝධ නොකළ නිසාමයි. ඉතින් එහෙනම් යම් කෙනෙක් මේ ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන මේ චිත්ත චෛසික රූප ධර්මයන් සැබෑ ලෙසින්ම අවබෝධ කරගත්තොත් අන්න ඒ ඇත්තන්ට තවත් මේ තණ්හාවයි අවිද්‍යාවයි දුරුණු විගසින්ම එයා මේ ලෝකය ඉක්මවා යනවා. එතකොට ඒ කෙනා තවදුරටත් මේ ලෝකයට අයිති කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා අවිද්‍යාව තණ්හා දුරු කරලා තියෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වෙනාට රහතන් වහන්සේ තුල තියෙන්නේ పూర్ව කර්මයෙන් හටගත්ත ස්කන්ධයක්. නමුත් දැන් අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරපු නිසා නැවත ස්කන්ධයන් සකස් කරන්න හේතු ධර්ම නැහැ. එහෙනම් ඒ රහතන් වහන්සේ ඒ කර්මය අවසන් වෙලා හරි ආවශ්‍ය අවසන් වෙලා හරි පරිණිරවාණයටපත් වෙනකොට ඒ රහතන් වහන්සේටත් අවසාන සිතක් පහළ වෙනවානේ. එතකොට අපිට පහළ වෙන සිතට අපි නම් කරනවා චුතිචිත්තය කියලා. ඒ කියන්නේ මේ භවය අවසන් කර. නමුත් ඒක අපේ ජීවිතයේ අවසානය නෙවෙයි. මොකද අපේ තුල අවිද්‍යා තණ්හා දුරු වෙලා නැති නිසා අපි මේ චුතිචිත්තය පහළ වෙන්නේම పూర్ව ඒ අපි මීට පෙර කරපු යම් කිසි කුසල අකුසල කර්මයක් මරණාසන්න චිත්ත වීතියෙන්ගෙන් අරමුණු කරගෙන ඒ සිත එතනින් නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ප්‍රතිසන්දේ හැටියට අලුත් භවයක් තුල පහළ වෙනවා. ඒ නිසා තමයි අපේ භව ගමන කෙලවරකට පැමිණෙන්නේ නැත්තේ. නමුත් රහතන් වහන්සේගේ ඒ අවසාන චිත්තයට අපේ චුති චිත්තය කියලා කියන්නේ නෑ. අන්න ඒ සිත පහළ වෙන්නේ ඒ කියන්නේ ඒ සිත දැන් අවසාන වශයෙන් ඒ සිත නිරුද්ධ වෙනකොට අන්න නැවත අර තණ්හා උපාදාන නැති නිසා ඒ සිතට අර කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහීමක් වෙන්නේ නැහැ සිත එහෙම නිරුද්ධත්වයටපත් වෙනවා. එහෙනම් ඒතර එතන නිරුද්ධ උනේ මේ හේතුන්ගෙන් හටගත්ත සංස්කාර ධර්මයන් හේතුන් නිසාම නිරුද්ධත්වයටපත් වුණා. එහෙනම් එතනින්ම ඒ භව ගමන කෙලවර වුණා. නිවීමටපත් වුණා. එහෙනම් අන්න ඒ රහතන් වහන්සේ අන්න සදා කාලයටම නිවුණා කියලා අපි හඳුන්වනවා. ඒතර අන්න එතෙන්ට එන්න තමයි මේ අපි හැම ප්‍රයත්නයක්ම දරන්නේ. ඉතින් ඒ සඳහා මේ සිත පිළිබඳව අපි නුවණින් යුක්තව අවබෝධ කළ යුතු වෙනවා. ඒතර සිත පිළිබඳව අවබෝධ කරන්න අපි දැන් බොහෝ කාලයක ඉඳලා මේ සිත් ගැන ඉගෙනගෙන ආවා. සිත් සමග දෙන චෛසික ධර්මයන් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ඒ සිත්වල යෙදෙන චෛසික සම්ප්‍රයෝග සංග්‍රහණය විදිහට ඉගෙන ගත්තා. ඊළඟට ඒ ඒ සිත් පහළ වෙනකොට සිත් වලින් සිදු කරන নানা ප්‍රකාර වූ කෘත්‍ය ධර්මයන් පිළිබඳව ඉගෙන ගත්තා. ඊළඟට අපි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ මේ චිත්ත වීති පිළිබඳව ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිතක් බාහිර රූපාරම්මණයක් අරමුණු කරගෙන පහළ වුණාට ඒ චක්කු විඥාන සිතෙන් අරමුණු කරන්නේ වර්ණ රූපේ පමණයි. ඒතර එතනින්ම ඒ චක්කු විඥානසිත නිරුද්ධ වෙනවා. ඒතර ඒ රූපය පිළිබඳව නියමාකාර හඳුනා ගැනීමක් චක්කු විඥානසිතෙන් නෙවෙයි සිදු කළේ. නම් ඊට පසුව පහළ වෙන මේ සිත් පරපුරක් තියෙනවා. චිත්ත පරම්පරාවක් තියෙනවා. අන්නේ චිත්ත පරම්පරාවෙන් තමයි ඒ රූපය පිළිබඳව හඳුනා ගැනීමක් සිදු කරන්නේ. අන්නේ පහළවන්නා වූ චිත් පරපුර චිත්ත පරම්පරාව සිත් වැල තමයි අපේ චිත්ත වීතිය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා දැන් චිත්ත වීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නකොට මේ සිත් කියන මේ සිත කියන්නේ නාම ධර්මයක්නේ. ඒතර ඒවට නාම කියලා කියන්නේ නාමං නමන ලක්ෂණං. ඒවට අපි නාම කියලා කියන්නේ මේ අරමුණු කරා නැමෙන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි නාම ධර්ම කියලා කියන්නේ. ඊළඟට රූප ධර්මත් තියෙනවා. ඒවට රූප ධර්ම කියලා කියන්නේ අර රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති. ඒ කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබ වෙනස් වීම වලට බඳුන් වන නිසා ඒවාට රූප කියන නමත් යොදනවා. එතකොට දැන් චිත්ත වීති ගැන ඉගෙන ගන්න කෙනා මුලින්ම මේ සිත් පිළිබඳව සහ රූප පිළිබඳව මේ සිත්වල සහ රූප ධර්මයන්ගේ ආවුෂ ප්‍රමාණය පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒ කියන්නේ දැන් නාම ධර්ම හැටියට සිහිපත් කරන හැම ධර්මයකමත් මේ සිත ඇතුළුව දැන් අපි ඒ වගේ ආවුෂ කියනකොට කියනවා චිත්තේ ආවුෂ තමයි එක ක්ෂණයක් කියලා කියනවා. එතන එක ක්ෂණයක් කියලා කිව්වට එතන කුඩා ක්ෂණ තුනක එකතුවක් තමයි ක්ෂණයක් කියලා කියන්නේ. දැන් සිත ගත්තාම සිතට තියෙන අවස්ථා තුනක්. ඒ කියන්නේ උපාදක්ෂණය තිතික්ෂණය සහ භංගක්ෂණය කියලා. ඒතර උපාදක්ෂණය කියලා කියන්නේ සිතේ හට ගැනීම. ඊළඟ තිතික්ෂණය කියලා කිව්වේ සිතේ පැවැත්ම භංගක්ෂණය කියලා කිව්වේ සිත නිරුද්ධ වීම. එතකොට සිතේ අවශ්‍ය තමයි එක චිත්තක්ෂණයක්. නමුත් රූප ධර්මයන්ගේ ආවුෂය කියනවා ආව ඒකේ දැන් සිත් වශයෙන් ගන්නව නම් චිත්තක්ෂණ 17ක් රූප ධර්මයක ආවුෂ තියෙනවා. ක්ෂණ වශයෙන් සඳහන් කරනවා නම් එතන දැන් කුඩා ක්ෂණ 51ක් තමයි රූපේ ආවුෂ බවටපත් වෙන්නේ. ඒකෙන් සිතේ උත්පාදක්ෂණය රූපයේ උත්පාදක්ෂණයට සමානයි. කියන්නේ දැන් සිතේ උත්පාදක්ෂණය සමාන වෙනවා රූපේ උත්පාදක්ෂණයට. ඒක එක ක්ෂණයයි. ඊළඟට සිතේ භංගක්ෂණය සමාන වෙනවා රූපේ භංගක්ෂණයට. ඒකත් සමානයි. නමුත් දැන් සිතේ පැවැත්ම වෙන්නේ එක ක්ෂණයයි. නමුත් රූප ධර්මයන්ගේ පැවැත්ම මේ තිතිය කියන එක චිත්තක්ෂණ 49ක්. එතන ඔක්කොම දැන් චිත්තක්ෂණ 17ක්න රූපේ පැවැත්ම වෙන්නේ. ඒ චිත්තක්ෂණ 17ක් පැවතුනාට දැන් ඒකේ චිත්තක්ෂණ 17 කියලා කිව්වේ කුඩාක්ෂණ 51ක්. ඒ 51කින් පළවෙනි ක්ෂණය රූපේ උප්පාදක්ෂණය 51 වෙනි ක්ෂණය රූපේ භංගක්ෂණය ඉතිරි 49 රූපේ තිතික්ෂණය අන්න එක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් හැම වෙලාවකම දැන් අපි ඉගෙනගෙන තියෙනවා රූපාරම්මණයක් මම දැන් මේ හැම එකක්ම පෙන්වා දෙන රූපාරම්මණය මූලික කරගෙන දැන් ඒ කියන්නේ දැන් අපේ චිත්ත වීති ගැන ඉගෙන ගන්නකොට මූලික වශයෙන්ම චිත්තය කියන එක කොටස් දෙකකට ඒ කියන්නේ දැන් චිත්ත වීතිය ගැන කියනකොට චිත්ත වීතිය කොටස් දෙකකට සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් පංචද්වාරික වශයෙන් චිත්ත වීති පහළ වෙනවා. ඊළඟට මනෝද්වාරික වශයෙන් චිත්ත වීති පහළ වෙනවා. ඒතර පංචද්වාරික වශයෙන් චිත්ත වීති පහළ වෙනවා කියලා කියන්නේ දැන් අපේ පංචේන්ද්‍රියන් තියෙනවා. ඒ කියන්නේ මේ චක්කු සෝත ගහන ජීවා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික කරගෙන ඒ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන මේ පහෙන් යම්කිසි ආරම්මණයක් අරමුණු කරගෙන පහළවන සිත් පරපුර සිත් වැල් අපි හඳුන්වනවා පංචද්වාරික චිත්ත වීති කියලා. ඊළඟට දැන් මනෝද්වාරික වශයෙන් උත් චිත්ත වීති පහළ වෙනවා. ඒ කියන්නේ මනෝද්වාරයේටම අරමුණු එළමිලා ඒ තුලින් පහළවන සිත් පේලි තියෙනවා. අන්න ඒවට කියනවා මනෝද්වාරික චිත්ත වීති කියලා. ඒතර මේ පංචද්වාරික චිත්ත වීතිය මූලික වශයෙන්ම ඒ අරමුණු ගැනීම වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ඒ කියන්නේ එතන අපි ඒකට කියනවා විෂයක් පවත්ති කියලා. ඒ අරමුණ අරමුණු කරගෙන ඒ කාරණා හතරකට බෙදෙනවා මේවට කියනවා විෂයක් පවත්ති කියලා. ඒ විෂයක් පවත්ති හයක් තියෙනවා. කියන්නේ පංචද්වාරික වශයෙන් 20ක් පවත්ති හතරක් තියෙනවා. මනෝද්වාරික වශයෙන් 20ක් පවත්ති දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් එතන පංචද්වාරික වශයෙන් 20ක් පවත්ති හතර කියලා කිව්වේ එතන ආකාර හතරකින් අරමුණු වැටහෙනවා. අපි ඒව හඳුන්වනවා අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන සහ අතිපරිත්තාරම්මන වශයෙන්. ඒ පංචද්වාරික වශයෙන්. මනෝද්වාරික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා. ඒතර එතන දැන් අතිපරිත්තාරම්මන වශයෙන් මේ චිත්ත වේතීන් පහළ වෙනකොට එතන අතිපරිත්තාරම්මණය කියලා කියන්නේ දැන් අපව තුල තියෙන මේ චක්කු ප්‍රසාදය බාහිරින් පවත්නා රූපය ඊළඟට ආලෝකය ආදී වශයෙන් ඒ සියල්ල යහපත් ආකාරයෙන් බලවත් ආකාරයෙන් පවතිනකොට බාහිරින් පවත්නා ආරම්මණය ඊටමත් ප්‍රකට ආරම්මණයක්. අන්නේ ඊටමත් ප්‍රකට ආරම්මණය තමයි හඳුන්වන්නේ අතිපරිත්තාරම්මන කියලා. අතිපරිත්තාරම්මණයට වඩා ද යම් යම් අවස්ථාවන් තුල ආලෝකයේ දුර්වලතාවයන් හේතු කරගෙන රූපයේ තියෙන දුර ප්‍රමාණය හේතු කොටගෙන චක්කු ප්‍රසාදයේ තියෙන දුර්වලතාවයන් හේතු කොටගෙන මේ පහළවන ආරම්මණය අරමුණු කරන ආරම්මණය අතිපරිත්ත ආරම්මණයට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ තරම් ප්‍රකට නැහැ ඒ අරමුණ. ඒ නිසා ඒක හඳුන්වනවා පරිත්තාරම්මන කියලා. පරිත්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ හඳුන්වනවා අපේ පරිත්තාරම්මණය තරම් ප්‍රකට නැති දැන් අතන කිව්වේ අතිපරිත්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ මහන්තාරම්මණය. මහාන්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ අතිපරිත්තාරම්මණය අතිපරිත්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ අපි හඳුන්වනවා එතන අර අතිමහන්තාරම්මන මහන්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වශයෙන් බෙදෙනකොට අතිමහන්තාරම්මන කියන්නේ අතිශයින් ප්‍රකට ආරම්මණය ඊළඟට අති මහන්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ මහන්තාරම්මණය මහන්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ පරිත්තාරම්මණය පරිත්තාරම්මණය තරම් ප්‍රකට නැති අරමුණ අතිපරිත්තාරම්මණය කියලා හඳුන්වනවා. එනට මනෝද්වාරයට වැටෙන ආරම්මණයත් එතන අතිශයින්ම ප්‍රකට ආරම්මණය හඳුන්වනවා විභූතාරම්මණය කියලා. විභූතාරම්මණය තරම් ප්‍රකට නැති ආරම්මණය හඳුන්වනවා අවිභූතාරම්මණය කියලා. ඒතර මේ විදිහට පහළවන සිත් වීති තවත් ආකාර කොටස් දෙකක් යටතේ විග්‍රහ කරනකොට එතන මූලික වශයෙන් අපට පහළ වෙනවා දැන් චක්කුද්්වාරික චිත්ත වීති සෝතද්්වාරික චිත්ත වීති ගහනද්්වාරික චිත්ත වීති ඒ වගේම ජීවහාද්්වාරික චිත්ත වීති සහ කායද්්වාරික චිත්ත වීති කියලා පංචද්්වාරික චිත්ත වීතියත් කොටස් පහකට බෙදෙනවා. ඒ කියන්නේ දැන් මතක ඇති. ඒ කියන්නේ අපි දැන් මේ ద్వාරික වශයෙන් ඉගෙන ගන්නකොට ඒ ద్వාරාශ්‍රය කරගෙන සිත් පහළ වෙනකොට මේ පංචද්වාරික චිත්ත වීති කොටස් පහකට බෙදෙනවා. චක්කුද්වාරික වීති, සෝතද්වාරික වීති, ගානද්වාරික වීති, ජීවහාද්වාරික වීති, කායද්වාරික වීති කියලා. ඒතර ඒවාම අපි නැවත හඳුන්වනවා දැන් චක්කු විඥාන වීති සෝත විඥාන වීති ගාහන විඥාන වීති ජීවහා විඥාන වීති, කාය විඥාන වීති කියලා කොටස් ආකාරයෙන් තවත් පහකින් හඳුන්වනවා. ඒතර වෙනස තියෙන අර චක්කුද්්වාරික කියපු තැන අපි චක්කු විඥාන වීති කියලා හඳුන්වනවා. ඒකයි එතන වෙනසක් තියෙන. අපි මේ රූප සටහන් ඇසුරු කරගෙන පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ ඉදිරියට මේක පැටලි සහගත වෙනවා තේරුම් ගන්නට අපහසු වුණොත්. මොකද එකම ආකාරයකින් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ පංචද්වාර වීති සහ ඒ පංචද්වාර වීති තමයි නැවතර කොටස් දෙකකට අපි බෙදෙනවා කිය චක්කුද්වාර වීති, සෝතද්වාර වීති, ගහනද්වාර වීති, ජීවහද්වාර වීති, කායද්වාර වීති. ඒකම තමයි චක්කු විඥාන වීති, සෝත විඥාන වීති, ගහන විඥාන වීති, කාය විඥාන වීති කියලා කොටස් පහකට බෙදෙන්නේ. ඊළඟට දැන් චක්කුද්වාර වීතිය දැන් අපි මුලින්ම ඉගෙන ගත්ත 20ක් පවත්තේ හැටියට මේ එක එක චක්කු විඥාන සිතක් කොටස් හතරකින් යුක්තයි කියලා විෂයක් පවත්ති වලට අනුරූපීව. ඒ කියන්නේ අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන වශයෙන්. එතකොට කියනවා අතිමහන්තාරම්මන චිත්ත වීති එකක් තියෙනවා. ඒ වගේම මහන්තාරම්මන චිත්ත වීති දෙකක් තියෙනවා. පරිත්තාරම්මන චිත්ත වීති හයක් තියෙනවා. අතිපරිත්තාරම්මන චිත්ත වීති හයක් තියෙනවා. ඒ අනුව මේ චක්කුද්්වාර වීති ඔක්කොම තියෙනවා 15ක්. මේ විදිහටම තමයි සෝතද්්වාර වීතියත්. ඒතර සෝතද්්වාර වීතියත් මේ විදිහටම කොටස් හතරකට බෙදෙනවා. ඒ කියන්නේ අතිමහාන්තාරම්මන, මහාන්තාරම්මන, ඊළඟට පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන වශයෙන්. එතකොට එතනක් තියෙන්නේ දැන් මහා අතිමහාන්තාරම්මන චිත්ත වීති 1යි ඊළඟට මහාන්තාරම්මන චිත්ත වීති 2යි පරිත්තාරම්මන චිත්ත වීති 6යි අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ක් වශයෙන් මේ සෝතද්්වාරික චිත්ත වීතිත් 15ක් වෙනවා. ඒ වගේම තමයි ගහනද්්වාරික චිත්ත වීතිත් 15ක් තියෙනවා. ඊළඟට ජීවහාද්්වාරික චිත්ත වීති 15ක් තියෙනවා. කායද්්වාරික චිත්ත වීති 15ක් තියෙනවා. එතකොට චිත්ත වීති සියල්ලම පංචද්්වාරික වශයෙන් 75ක් තියෙනවා. ඒතර ඒ විදිහට අපි දැන් තේරුම් ගන්න ඕන කොහොමද අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ. ඊළඟට මහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ. ඊළඟට පරිත්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ. අතිපරිත්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ කියන කාරණාවට අනුරූපීව. ඒතර දැන් ඒ කාරණා ටික තේරුම් ගන්නකොට දැන් චිත්ත වීතියක් අපි නම් කරනකොට ඒ චිත්ත වීතිය තුල පහළවන සිත් කොටාසයක් තියෙනවා. දැන් අපි මූලික වශයෙන් මීට පෙර සිතේ කෘත්‍ය ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙනගෙන තිබුණා කෘත්‍ය 14ක් පිළිබඳව. ඒ කියන්නේ කෘත්‍ය 14 දැන් Tamanට මතකයේ තියෙන්නට ඕන. ඒ කියන්නේ පටිසන්ධි භවාංග කෘත්‍ය කියලා කෘත්‍ය තුනක් තියෙන එක මතක තියාගන්න ලියසි. ඊළඟට දැන් දැන් චිත්ත වීතික පිළිවිලින් එනකොට අපි කිව්වා දැන් එතන දැන් පංචද්වාරික වශයෙන් තියෙනකොට ඒ පංචද්වාරික වශයෙන් පහළවන සිත් පහෙන්ම කෘත්‍ය පහක් සිදු කරමින් තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඒක කෙටි ක්‍රමයෙන් කියාගෙන ගියොත් එහෙම ප්‍රතිසන්දි භවාංග කෘත්‍ය ආවජ්ජන දස්සන සවන ගායන පුසන සම්පටිච්චන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියලා කෘත්‍ය 14ක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර චිත්ත වීතියක් පහළ වෙනකොට ඒ චිත්ත වීතිය ප්‍රස්ථාරගත කරනකොට මූලික වශයෙන් මේ ප්‍රස්ථාරගත කරනකොට ඒ චිත්තක්ෂණ 17 ගෙවෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක නම් කරන අවස්ථාවන් තුල අපි ඒ සිත හඳුන්වන්න යොදන්නේ එක අකුරක් පමණයි. අන්නේ අකුරු ටික තමයි අපි මේ සටහනෙන් දක්වලා තියෙන්නේ Tamanට මතක තියා ගැනීමේ පහසුව පිණිස දැන් භවාංග සිත කියන එක යෙදෙනකොට යෙදෙන්නේ ඒක අකුරක් විතරයි. භයන්න විතරයි. එතකොට අතීත භවාංගය යොදනකොට තියන්න යොදනවා. භවාංග චලන කියනකොට නයන්න යොදනවා. ඊළඟට භවාංග උපච්ඡේද කියනකොට දයන්න යොදනවා. ඊළඟට පංචද්වාරා වජ්ජන කියනකොට පයන්න යොදනවා. චක්කු විඥාන හයන්. ඒ වගේම සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කිනුට ඒ අකුරු යොදනවා. ඊළඟට සම්පටිච්ඡන කියනකොට සයන්නයි බිඳුවයි කියන අකුරු දෙක යොදනවා. අපි සම්තීරණ කියනකොට යොදන්නේ මූර්තිජ නයන්න. ඊළඟට දැන් වොත්තපන සිත යොදනකොට ඒ අක්ෂරය ඒ විදිහට මේ දැන් Tamanට පේන ආකාරයන් අනුව Taman තේරුම් ගන්නට ඕන. ඊළඟට චිත්ත වේතිය නම් කරනකොට මෙන්න මේ අක්ෂරවලට අනුරූපීව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට දැන් චිත්ත වීති පිළිබඳව අපි සිහිපත් කරනට මුලින්ම තියෙන්නේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක්. ඒතර චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙනකොට දැන් අපි මුලින්ම තේරුම් ගන්නට ඕන කොහොමද මේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙන්නේ කියලා. එතකොට දැන් චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් පහළ වෙනකොට දැන් අපේ චක්කු ප්‍රසාදය සහ රූපාරම්මණය කියන දෙක චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා තමයි චක්කු විඥාන සිතක් පහළ වෙන්නේ. ඒතරේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක තියෙනවා චිත්තක්ෂණ 17ක්. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 17ක ආයු කාලය කියලා කිව්වේ රූපේ ආයුෂ් ප්‍රමාණය. ඒතර හැම වෙලාවකම චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ වර්තමාන රූපාරම්මණය පමණයි. අපි ඉගෙනගෙන තියෙන අතීත රූපයක්වත් අනාගත රූපයක්වත් චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ කියලා. එතකොට චක්කු විඥාණය පහළවන මේ චක්කු ප්‍රසාදයත් වර්තමානයේ ඒ මොහොතේම පහළ වෙච්ච ප්‍රසාද වස්තුවක් වෙන්නට ඕන. ඒ වගේම රූපාරම්මණයත් ඒ වර්තමානය තුල ඒ මොහොත තුල හටගත්ත ආරම්මණයක් වෙන්නට ඕන. ඒතර මේ ආවුෂ වශයෙන්, කාල වශයෙන් දෙකම සමාන වෙන්නට ඕන. ඒතර ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන රූපය උපාදක්ෂණයේදී චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ. කියන්නේ රූපේ උපාදක්ෂණයේදී චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ. එහෙනම් චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ මේ පවත්නා මොහොත තුල පමණයි. ඒතර එහෙනම් දැන් දැන් මෙතන චිත්ත වීතියක් නම් කරනකොට චිත්ත වීතියේ මුලින්ම දැන් තියන්න යොදලා තිනවා පේනවා. ඒ කියන්නේ අතීත භවාංගය. ඊළඟට භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරාවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්තපන ඊළඟට ජවන් සිත් හතක් තියෙනවා. තදාරම්මන සිත් දෙකක් පහළ වෙනවා. එතකොට රූපේ ආයුෂ් ප්‍රමාණය චිත්තක්ෂණ 17ක් ගෙවිලා අවසන් වෙනකොට සිතත් ඒත් එක්කම නිරුද්ධ වෙනවා. ඊළඟට සිත නැවත භවාංගගත වෙනවා. ඒතර දැන් මෙතන අතීත භවාංගය කියලා පළවෙනි මේ සිත හඳුන්වලා තියෙන්නේ. දැන් අපේ චිත්ත පරම්පරාව මේ පැවතගෙන එන චිත්ත පරම්පරාවක් තියෙන්නේ. දැන් අපි කියව මරණාසන්න දැන් මුලින්ම භවය තුල ප්‍රතිසන්දිය ගත්ත ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි කෘත්‍ය කිරීමත් සමගින්ම නිරුද්ධ වෙනවා. ඒතර ඒ ප්‍රතිසන්දි සිතෙන් ගත්ත ආරම්මණයම අරමුණු කරගෙන තමයි භවාංග සිත් පරපුර ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඒතර අන්නේ පවත්වාගෙන එන සිත් පරම්පරාව තමයි මෙතන භවාංග සිත කියලා හඳුන්වන්නේ. ඒතර අපි කියවා දැන් චක්කු ප්‍රසාදයත් රූපාරම්මණයත් ආයුෂ් ප්‍රමාණයෙන් එකට සමබවක් උසුලනවා කියලා. ඒතර දැන් මෙතන මේ අතීත භවාංගය දැන් මුලින්ම රූපාරම්මණයක් චක්කු ප්‍රසාදේ ගැටෙනකොට දැන් රූපය කියන එක උපාදක්ෂණයේදී දුර්වලයි. එතකොට මේ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට ඒ චක්කු ප්‍රසාදයේ ගැටීමත් සමගින්ම ඒකක්ෂණිකවම භවාංග චිත්තයේත් ගැටෙනවා. දැන් අපි මුලින්ම පැහැදිලි කළා සිත් පරපුර පවතින හදේ වස්තු ඇසුරු කරගෙනනේ. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අරමුණක් චක්කු ප්‍රසාදයේ ගැටුණාම ඇයි මුලින්ම චක්කු විඥානේ ඇති වෙන්නේ නැතිව අතීත භවාංග සිතක් පහළ වෙන්නේ කියලා. එහෙනම් ප්‍රශ්නයක් ඇති වෙනුනේ. ඒ කියන්නේ දැන් මුලින්ම චක්කු ප්‍රසාදයේ රූපාරම්මණයක් ගැටුණාම සාමාන්‍යයෙන් හටගන්න ඕන චක්කු විඥාන සිතනේ. නමුත් චක්කු විඥාන සිත හටගන්නේ නැතුව චිත්ත වීතිය පටන් ගන්නෙ අතීත භවාංගය කියලා අපි. ඒ කියන්නේ දැන් මේ චක්කු ප්‍රසාදේ ආරම්මණයේ ගැටීමත් සමගින්ම ඒකක්ෂණිකවම ඒක භවාංග චිත්තයේත් ගැටෙනවා. ඒකට අතරක් ගත වෙන්නේ නැහැ. ඒකට උදාහරණ වශයෙන් දක්වන්න දැන් පක්ෂියෙක් පියාඹගෙන ඇවිල්ලා අත්තක් උඩ වහනකොට ඒක ක්ෂණිකවම එයාගේ සෙවණැල්ලත් පොළොව මත පතිත වෙනවානේ. ඒ කියන්නේ අත්ත උඩ වහනකොට ඒත් එක්කම එයාගේ සෙවණැල්ල ඒක ක්ෂණිකවම පොළවේ පතිත වෙනවා. අන්න ඒ විදිහටම චක්ක ප්‍රසාදේ රූපාරම්මණයක් ගැටෙනකොට ඒකක් ඒකක් ක්ෂණිකවම ඒක භවාංග චිත්තේ ගැටෙනවා. අන්නේ භවාංග චිත්තේ මුලින්ම ආරම්මණය ගැටෙනකොට මෙහි තියෙන මේ වස්තුවේ තියෙන දුර්වල ස්වභාවය හේතු කොටගෙන ඒක පිළිබඳව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් අමුතු ස්වභාවයක් භවාංග චිත්තයට සිදු වෙන්නේ නැහැ. අන්න එසේ ඉක්මිලාගේ භවාංග චිත්තය තමයි මෙතන අතීත භවාංගය කියලා නම් කරලා තියෙන්නේ. ඊළඟට ඊළඟ සිතේදී දැන් රූපා රූපය ගැටුනහම ඊළඟට අතීත භවාංග ඉක්මිලා ගියාම ඊළඟ ක්ෂණයේදී භවාංගය චලනය වෙනවා. එන රූපාරම්මණය හේතු කොටගෙන භවාංගයේ චලනය වෙනවා. ඒ භවාංගයේ චලනය වුණාට පස්සේ ඊළඟට ඒ භවාංග සිතෙන් ආරම්මණය ඉවත් කරමින් පහළ වෙනවා මේ දැන් මෙතෙක් පැමිණියේ භවාංග චිත්තේමයි. දැන් අතීත භවාංග උනේත් භවාංග චිත්තය ඊළඟට භවාංග චිත්තයේ සැලවුණා. ඒකට කියන භවාංග චලන කියලා. ඊළඟට දැන් භවාංග සිතේ අරමුණ ඉවත් කරනවා. අන්නේ භවාංග සිතේ අරමුණ ඉවත් කරනවා කියලා කියන්නේ එතනදී භවාංග චිත්තය බිඳෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා භවං උපච්ඡේද කියලා. මේ ඔක්කොම විපාක සිත්. අන්න භවං උපච්ඡේද වුණාම දැන් තමයි ඔන්න මේ භවයට අයිති ආරම්මණය අරමුණු කරන්නේ. අන්න ඒ පංචද්වාරික වශයෙන් පහළවන මේ ආවර්ජන සිත තමයි යොමු කරන්නේ මේ කිනම් ద్వාරයකින් මේ අරමුණු පැමිණියාද කියන එක පිළිබඳව සොයා බලන්නට. අන්න එසේ පංචද්වාරික වශයෙන් පහළ වෙන මේ ආවර්ජන සිතෙන් අනතුරු වොන්න මේ චිත්ත වීතියට අදාළ පළවෙනි සිත පහළ වෙනවා චක්කු විඥාන සිත වශයෙන්. ඊළඟ චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ චක්කු විඥාණයෙන් ගත්ත ආරම්මණය පිළිගැනීමක් වශයෙන් පහළ වෙනවා සම්පටිච්ඡන චිත්තය. සම්පටිච්ඡන චිත්තය හටගෙන නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඊළඟට පිළිගත් ආරම්මණය විමසන ස්වභාවයෙන් පහළ වෙනවා සන්තීරණ සිත. සන්තීරණ සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ පහළ වෙනවා වොත්තපන සිත. මේ වොත්තපන සිතෙන් කරන්නේ විනිශ්චය කරන එක. ඒ විනිශ්චය සිදු කරන්නේ Tamanගේ අදහසට අනුරූපීව. අනේ විනිශ්චය කරාට පස්සේ වොත්තපනසිත හටගෙත්තට පස්සේ ඒ වොත්තපනසිතෙන් නිශ්චය කරගත් ආකාරයට වොත්තපනසිත නිරුද්ධ වීමත් සමගින්ම ආරම්මණය ඒ කියන්නේ දැඩි විදිහට ආරම්මණය ග්‍රහණය කරගනිමින් පිළිවෙලින් ජවන්සෙත් හතක් පහළ වෙනවා. මේ ජවන්සෙත් තමයි අපි කර්ම කියලා කියන්නේ. අනේ ජවන්සෙත් හත තමයි මේ අර පිළිවෙලින් හතක් දක්වලා තියෙන්නේ. ඒතර ජවන්සෙත් හතක් පහළුණු දැන් මේ චිත්ත වීතියේ චිත්තක්ෂණ 15ක්ම ඉක්මිලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට දැන් ඒ ආරම්මණයම අරමුණු කරගෙන ඊට පස්සේ අපි තදාරම්මන කෘත්‍ය පිළිබඳව ඉගෙනගෙන තියෙනවා තදාරම්මණයෙන් කෙරෙන්නේ කවරක්ද කියලා ඊට පස්සේ ජවන් සිත් වලින් අනතුරුව තදාරම්මන සිත් දෙකක් පහළ වෙනවා අන්න තදාරම්මන සිත් දෙකක් පහළ වීමත් සමගින්ම රූපේ ආවශත් අවසන් වෙනවා ඒ අවසන් වීමත් සමගින්ම ඒ චිත්ත වීතිය එතනින් නිරුද්ධ වෙලා නැවතත් සිත භවාංගයට වැටෙනවා. ඔන්න අතිමහන්තාරම්මන චක්කුද්්වාරික පළවෙනි චිත්ත වීතිය. ඒතර දැන් දැන් හැබැයි අපේ තේරුම් ගන්නට ඕන දැන් මේ පහළ වෙච්ච එක චිත්ත වීතියකින් රූපය හරියට දැක්කා වෙන්නේ නැහැ. ඒතර ඒ රූපය දැන් ඉක්මිලා නිරුද්ධ වුණාට පස්සේ ඒ අතීත රූපය අරමුණු කරගෙන මනෝද්වාරික වශයෙන් පිළිවෙලින් චිත්ත වීති හතරක් පහළ වෙනවා. මේ විදිහටම. එතකොට පළවෙනි දැන් මේ විදිහට පහළ නම් පළවෙනි චිත්ත වීති හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මේ ඊළඟට පහළ වෙන මනෝද්වාරික වශයෙන් චිත්ත වීති තුනක් පහළ වෙලා නිරුද්ධ වෙලා ගියාට පස්සේ අර්ථ සාධක වශයෙන් හතරවෙනි මේ චිත්ත වීතියක් පහළ වෙනවා මනෝද්වාරික වශයෙන්. අන්නේ මනෝද්වාරික වශයෙන් හතරවෙනියට පහළ වෙන මේ අර්ථ සාධක මනෝද්වාරික චිත්ත වීතියේ තියෙන ජවන් සිත් තමයි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලබා දෙන කර්මපත බවට පත්වෙන මේ ජවන් සිත් බවට පත්වෙන්නේ. එතකොට දැන් මේ මෙතන මේ පහළ වෙලා තියෙන පළවෙනි අතිමහන්තාරම්මන චක්කුද්්වාර වීතියේ තියෙන ජවන් සිත් වලින් ඇති වෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. දෙවිනියට ඇති වෙන මනෝද්වාරක සිතත්, තුන්විනියට ඇති වෙන මනෝද්වාරක සිතත් මේ ඔක්කොගෙම ඇති වෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. ඒවා කර්මපත බවටපත් වෙන්නේ නැහැ. එහෙනම් හතරවෙනියට පහළ වෙන මේ මනෝද්වාරික චිත්ත වීතිය තමයි යන්න කර්මපතයක් බවටපත් වෙලා ප්‍රවෘත්ති ප්‍රතිසන්ද විපාක ජනනය කරන්නට සමත් කර්මයක් බවටපත් වෙන්නේ. ඉතින් ඒක Taman නුවණින්ම අවබෝධ කරන්නට ඕන මේ කියපු කාරණාවන් උපනිශ්‍රය කරගෙන. ඒ කියන්නේ දැන් දැන් මේ පහ එක සිතක් පහළ වුණාට එක චිත්ත වීතියක් පහළ වුණාට ඒ එක චිත්ත වීතියකින් සියල්ල අවබෝධ කරගත්තා වෙන්නේ නැහැ. ඒ ඒ චිත්ත වීතිය නිරුද්ධ වුණාට පස්සේ ඒ අතීත රූපේ අරමුණු කරගෙන මනෝද්වාරක වශයෙන් චිත්ත වීති හතරක් පහළ වෙනවා. අනේ හතරෙනුත් හතරවෙනි චිත්ත වීතිය තමයි කර්මපතයක් බවට පත් වෙන්නේ. ඒකම තමයි ප්‍රතිසන්දි ලබලා දෙන්නට සමත් එකක් බවට පත් වෙන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේ අතිමහන්තාරම්මන චක්කුද්්වාරික වීතිය වගේම තමයි අතිමහන්තාරම්මන සෝතද්්වාරික වීතියක්. ඒකේ වෙනස් කරන්න තියෙන්නේ අර අපි මේ සඳහන් කරපු දැන් චක්කු විඥාන කියපු තැනට සෝත විඥාන කියන පදේ යොදන්නට ඕන. මේ විදිහටම තමයි ගහන විඥාන අතිමහන්තාරම්මන චිත්ත වීතියක්. ඒ වගේම ජීවහාද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියත් ඊළඟට කායද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියත් මේ ආකාරයෙන්ම තමයි පහළ වෙන්නේ. ඉතින් තමන් මේ ආකාරයෙන් මේ පළවෙනි චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන අන්න ඒ අනුසාරයෙන් කල්පනා කරලා මේ පංචද්වාරික වශයෙන්ම පහළවන අතිමහන්තාරම්මන චිත්ත වීති පහ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගත යුතු වෙනවා. අන්න එසේ ඇති කරගත්තොත් Tamanට මේ චිත්ත වීතිය ඉගෙනීම ගොඩාක් පහසු වෙනවා මේ කර්මයන් සිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් තත්වාකාර අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි ඊළඟ කාරණාවන් ටික ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මීට වඩා අද කාලය නැහැ. ඉතින් අපි මේ ඇති කරගත්ත චිත්ත වීතීන් පිළිබඳව ඇති කරගත් අවබෝධඥානෙ අපි මේ සිතට මුලා වෙන්නේ නැතිව සිතේ පවත්නා සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන මේ සංස්කාර ධර්මයන්ගේ යථා පැවැත්ම තත්වාකාරයෙන් අවබෝධ කරගෙන තමන්ටත් මේ ධර්මතාවයන් තේරුම් අරගෙන මේ සියලු ලෝකයන් ඉක්මවා යෑම පිණිසම මේ ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යළිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.